කළේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ප්‍රථම මාතෘකාවයි මේ ඉදිරිපත් කරන්න යෙදුනේ. අද මේ උපෝසත දවසේ නිකිනේ පොර 15ක් පොහොව දවසයි. වස්සාන ඍතුවේහි සම්පූර්ණයෙන් මාසයක් කෙරෙන දවසේ මේ දවසේ ආශ්චර්ය සිදුවීම් රැසකින් පූජනීයත්වයක් පවතිනවා. එයින් පළමුවෙනි කාරණේ හඳුන්වන්නට පුළුවනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසක් පෙරෙන මේ නිකිනිපුර පසළොස්වක් පොහෝ දවසේදී මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ ප්‍රධාන ප්‍රභින්න ප්‍රතිසම්භිදා પ્રાપ્ત ත්‍රිපිටක ධාරී මහා රහතන් වහන්සේ 500 නමක් එකතු වී වේභාර පර්වත ආසන්නෙහි සංවිධාන වූ ධම්සභා මණ්ඩපයේහි මහා පෘථුවේ කම්පා වෙද්දී පළමුවෙනි ධර්ම සංගායනාව ආරම්භ කරන්න යෙදුණු අති ශ්‍රේෂ්ඨ දවසක් නිකිනිපුර පසළොස්වක් බොහෝ දවසේ. තවත් අතිශයින්ම විශිෂ්ට වන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන පැමිණ අපේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය දවසේම පහළ වී සරුවක්ඥන් වහන්සේගේ ශාසනයෙහි පරිදිව සතිමන්ත, ගතිමන්ත, දිතිමන්ත, බහුශ්‍රත, උපාඨාග කියන භානාන්තර පහකින් සම්මානිත වූ ධර්ම භාණ්ඩාගාරික අනදමා හිමියන් වහන්සේ සතර ඉරියව්වෙන් තොරව අරිහත්ත්වයට පත් වේවදාළ දවස නිකිනිපුර පසළොස්වක් බොහෝ දවසයි. ඒ දවස ආචාර්ය සිදුවීම් වලින් පූජනීයත්වයට පත් වී ඇති බව මෙන් පැහැදිලියි. අද මේ දවසේ ධර්මදේශනයේ සඳහා මාතෘකා වශයෙන් ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොව තේරවාද බෞද්ධ රටවල ඉහි පැවිදි බෞද්ධ ජනතාව අතිශයින්ම ගෞරවයෙන් භාවිතා කරන ලබන මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවයි මේ දේශනය භාවනා කර්මස්ථාන විශේෂකකින් පරිපූර්ණයි මේ දේශනය දේශනා කරන්න යෙදුනේ සරුවක්ඥන් වහන්සේගේ චාරිකා ගමනකදී කුරු රට කම්මාස ධම්ම නියංගමේ ස්ථානයකදී එහිදී සංඝපිරිස 30000කට වඩා ඒ චාරිකා ගමනට සහභාගී වී තිබුණා. සරුවක්ඥන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව පමණක් නොව තවත් ගැඹුරු සූත්‍රාන්ත දේශනා රැසක් මේ කම්මාස ධම්ම නියම් ගමේදී දේශනා කරලා තියෙනවා. හේතුව කුරු ජනපදයේ කුරු රටේ කුරු ජනපදයේ බොහෝම සැපදායක ප්‍රදේශයක්. ඍතු සත්‍රාය, භෝජන සත්‍රාය හොඳින් පවත්නා බැවින් ජනතා බොහෝම නිරෝගී. නිරෝගී නිසාම ප්‍රඥාවන්තයි. ගැඹුරු ධර්මයන් ආબોධ කරගන්න සමර්ථයි. එනිසාම සරුවක්ඥන් වහන්සේ මේ ගාම්භීර වූ ධර්මයන් ඒ ප්‍රදේශයේදී දේශනා කළා තියෙනවා. කම්මාස ධම්ම නියම් ගම ඒ නමින් හැඳින්වෙන්නේ බෝධිසත්ව චරිතයකට සම්බන්ධ නිසයි. මහා සුතුසෝම මහ රජුරුවන් විසින් කම්මාස නම් වූ පෝරිසාදයා দমনය කළ ස්ථානයේ ඇතිවෙච්ච ජනපදයටයි කම්මාස ධම්ම නිගම කියලා කියන්නේ. තව ජයද්දේශ ජාතක දේශනෙහිදී අලීන සත්තු කුමාරයා විසින් පොරිසාදේකු දමනය කළ ස්ථානයේ බැවින්ද ඒ නම හැඳින්වෙනවා. තවත් කාරණයක් තියෙනවා ඈත අතීතයේ කුරු රට වාසී ජනතාවගේ පංචශීලය නැමැති කුරු ධර්ම ප්‍රතිපදාවක් තිබුණා. හේතුව මේ කුරු රට ඒ නමින් හඳුන්වන්න යෙදුනේ ආදි කල්පයේදී මහා මන්දා තුමහරජතුමාණන් සක්විති රජවි පූර්ව විදේ අපර ගෝයායනය උතුරු කුරු දිවේනි කියන මේ මහා දීපයන්ට ගිය වෙලාවේ ඒ ප්‍රදේශ වලින් ජනකාවක් එකතු වුණා මේ රජතුමා සමග දඹදිවුතලයට එන්න. ඒ පැමිණි අයට ඒ නමින් ජනපද වෙන් කර දුන්නා. පූර්ව විදේහෙන් ආපු අයට විදේහ රට දුන්නා. අපර ගෝයායනෙන් ආපු අයට අපරන්තරට නියම කළ දුන්නා. උතුරු කුරු දිවයිනින් පැමිණි පිරිසට කුරු ජනපදයේ නමින් ප්‍රදේශයක් බාර දුන්නා. උතුරු කුරු දිවයින් වාසී මිනිසයෝ ප්‍රകൃතියෙම නিত্য පංචශීලයේ රකිනවා. ඒ නිසා එයින් පැමිණි පිරිස මේ පංචශීලයේ උසස් ප්‍රතිපදාවක් හැටියට දැක්ක බැවින් ඒකට කුරු ධර්ම කියලා කියනවා. පසු කාලයකේ පංචශීල ප්‍රතිපදාව පිළිතුරු බැවින් ඒකට න කම්මාස ධම්ම කියලා. ඒ නමින්ද මේ ජනපදයේ හැඳින්වෙනවා. ඉන් සරුවක්යන් වහන්සේ ඒ ප්‍රදේශයේ නිතර බොහෝ වාරවල සතිපට්ඨාන දේශනා පවත්වා ඇති බැවින් ඒ ප්‍රදේශයේ බෞද්ධයෝ වැඩි හිටියන් පමණක් නෙමේ නිවෙස්වල සේවය කරන දාස දාසි සේවක සේවිකා කම්කරුවන් පවා භාවනා කරන්න පුරුදු වී සිටිය. සමහර විට පන්තොටට එකතු වෙන කලදාසීන් ඒ කියන්නේ කලගෙඩියෙන් වතුර ගෙන යන 16 පිරිස එකතුනාම කතා කරන්නේ භාවනා ගැන. එවාගෙම දර කඩන්න ගියත්, පලානෙලන්න ගියත්, කුඹුරට ගියත්, හේනට ගියත්, වත්තට පිටියට ගියත් දෙන්නේ සම්මුඛ වුණා නම් කතා කරන්නේ සතිපට්ඨාන භාවනා ගැන. ඒ තරමට රැකෙහි මේ සතිපට්ඨාන භාවනාව ගන්ත ජනතා විසින් ප්‍රගුණ කරමින් තිබුණා. සමහර විට ආචාර්ය සිද්ධියක් අහලා ඇති කතා කරන්න පුළුවන් ගිරා පැටයකටත් මේ සතිපට්ඨාන භාවනාවෙන් අට්ඨික භාවනාව උගන්වලා ලොකු ප්‍රයෝජනයක් ලබා දුන්නා. ඒ අත්‍යක භාවනා පුරුදු කළ ගිරා පැටියා පසු කාලයක අපේ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ ඉපදී මහා පිස්ස නමින් පැවිදි වී ඇටසැකිල්ලක් අරමුණු කරගෙනම අරිහත්ත්වයටපත් වූ සිද්ධියක් සඳහන් වෙනවා. මේ නිසා මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව මෑත භාගයක් වෙනතුරු අපේ බෞද්ධ නිවෙස්වල උපාසක උපාසිකාවෝ කටපාඩම් කරගෙන නිතර භාවිතා කරන්න පුරුදු වී සිටිනවා. අදත් මේ මහා සතිපට්ඨාන සූත්‍රය අනුව භාවනා වඩන බොහෝ ගිහි පැවිදි බෞද්ධයෝ ඉන්නවා. මේ සතිපට්ඨාන භාවනාව සම්බන්ධ ආනිසංස හතක් මුලින්ම සඳහන් වුණා. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ මානෙනි මේ ඉදිරියේ කියනු ලබන සතිපට්ඨාන භාවනා සතර සතර සතිපට්ඨානයේ ඒකායන මාර්ගයයි කුමක් සඳහාද? සත්තානං විසුද්ධියා සත්ව సంతානේ පිරිසුදු වීමට ඒ කායන මාර්ගයයි. ශෝක පරිද්දවාන සමතික්කමාය. ශෝක ඉක්මවා යාමට හැඳීම වැළපීම ඉක්මවා යාමට සතිපට්ඨානය ඒ කායන මාර්ගයයි. දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය. කායික දුක් ඉක්මවා යාමට මානසික දුම්නස් ඉක්මවා යාමට සතිපට්ඨාන සතර ඒකායන මාර්ගයයි. ඥායස්ස අධිගමාය ඥාය නමින් හඳුන්වන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මාර්ගඥානය. මේ සතර මාර්ගඥාන ප්‍රතිලාභයට සතිපට්ඨාන සතර ඒකායන මාර්ගයයි. නිබ්බානස්ස සත්‍ය කිරියාය තෘෂ්ණාක්ෂය කියන මේ නිර්වාණ ධාතුව සියලු සංසාර දුකින් අතිමිදුනා වූ සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට සතිපට්ඨාන සතර ඒකායන මාර්ගයයි. ඒ සතිපට්ඨාන සතර ඊළඟටයි විස්තර කරන්නේ. පින්නතුන් අහලා ඇති අපේ සරුවක්ඥන් වහන්සේගේ දේශනා විලාසය. ඥාම්භීර ධර්මයක් ඉදිරිපත් කරන්න ප්‍රථමයෙන් ඒ ආනිසංස ඉදිරිපත් කිරීම සරුවක්ඥන් වහන්සේගේ දේශනා විලාසයක්. පින්නතුන් අහලා ඇති මහා ආර්ය වංශ දේශනාව. බුදු ශාසනයේ බොහෝම ආචාර්ය සූත්‍ර දේශනාවක් මහා ආර්ය වංශ දේශනාව. මේ ආර්ය වංශ දේශනේ පටන් ගත්තේ ඒ ආනිසංස නමයක් ඉදිරිපත් කරමින්. ඒ වගේම තවත් අහලා ඇති විශේෂ සූත්‍ර දේශනා. ඒ කියන්නේ ආකංකේය සූත්‍රය. ආනිසංස 17ක් පහදා දෙමින් ආකංකේය සූත්‍ර දේශනාව ආරම්භ කළා. ඒ වගේ මේ මහා සතිපට්ඨාන සූත්‍රය ආරම්භ කරන්න යෙදුනේ ආනිසංස හතක් ඉදිරිපත් කරමින්. මේ ආනිසංස එකක් එකක් ගානේ ආශ්චර්යයි. ඒ කියන්නේ යම්තාක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ලෝ පහළ වී වදාළසේක් නම් මතුවටත් පහළවන්නා වුණා අදත් පහළ වී සිටින්නම් ඒ සෑම දිනම චිත්ත සංකාන තුල 1500ක් පමණ තියෙන මේ කෙලෙස් මල සෝදා පිරිසුදු බාටපත් වන්නේ සතිපට්ඨාන භාවනාවෙන්. එවාගෙම සම්පති මහා මාත්‍යාවාගේ ශෝකයෙන් බරිත අය, පටාචාරාවාගේ හැඬීම් වැළපීම් වලින් පීඩිත වෙන අය, එයින් නිදහස්ුනේ සතිපට්ඨාන භාවනාව. එවාගෙම කායික දුක් දුම්නස් ඉක්මවා යන්නාර පීතිමල්ල රහතන් වහන්සේ වාගේ. එවාගෙම සුබ්‍රහ්ම කියන දිව්‍ය රාජයා වගේ කායික දුක් මානසික දුම්නස් ඉක්මවන්න මේ සතිපට්ඨාන භාවනාව මහෝපකාරී වෙනවා. මේ සතිපට්ඨාන භාවනාව ගැන ඈත අතීතයේ මතභේද තිබුණා. එකක් තමයි ත්‍රිපිටක ධාරී එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කියලා කියනවා මේ සතිපට්ඨාන සතර නම් ලෝකෝත්තර මාර්ග සම්ප්‍රයුක්ත භාවනාවක් කියලා. ඒ ස්වාමීන් වහන්සේගේම ශිෂ්‍ය රත්නයක් ඒ ත්‍රිපිටක ධාරී ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ කියන්නේ ආචාර්යයන් වහන්සේ මේක ලෝකෝත්තර මාර්ගසිතේ නෙමෙයි. මේක ලැබෙන්නේ පූර්ව භාග වශයෙන්. මාර්ගයේ ලබන්නේ පෙරටුව තමයි සතිපට්ඨාන සතර වඩන්නේ. ඉතින් ඔය අතර මේ දෙනම වහන්සේ මේ ගැන තර්ක විතර්ක සාකච්ඡාවක් වුණා. එදා හරියටම මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ධර්ම දේශනාවක් ආරම්භ වුණා. ඒකට මේ ආචාර්යයන් වහන්සේ පැමිණියා. ඒ කාලයේ ධර්ම දේශනාවක් තියෙනවා නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බොහෝ දෙනා එක්කාසු වෙනා බණ අහන්නේ. හේතුව ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරගන්නා ලද අර්ථ කතාවන්ට අනුව හරියට ධර්මයේ විවරණය කරන දේශනා බැවින් හැම දිනම පැමිණෙනවා ධර්ම රසය විඳගන්න. ඉතින් ධර්මාසනාරූඪව තමන්ගේ ශිෂ්‍ය රත්නය අමතලා මේ ආචාර්යයන් වහන්සේ කියනවා එවත්නි මා කියපු කාරණේ සාවද්‍යයි. තමුන්හන්සේ කියපු කාරණේ නිර්වද්‍යයි. මේ සතිපට්ඨාන භාවනාව නම් පූර්ව භාග ප්‍රතිපදාවයි. ඒ කියන්නේ මාර්ගඵල බන් ඉස්සර අනුගමනය කළ යුතු ප්‍රතිපත්තියක්. ඒ වෙලාවේ ඒ ශිෂ්‍ය රහතන් රහතන් වහන්සේ බොහෝම ලස්සනට සම්බන්ධ විවරණයක් කළ තමයි සරුව රාත්‍රික ධර්මදේශනයේ පැවැත්වුවේ. මෙන්න මේ නිසා මේ සතිපට්ඨාන භාවනා ගැන බොහෝ දිනාගේ ඈතාකීත් විමති තිබුණා. ඉතින් මෑත භාගෙත් මේ සතිපට්ඨාන භාවනා ගැන සමහර අයගේ විවේචන තියෙනවා. ඒ කෙසේ වෙතත් සරුවක්ඥන් වහන්සේ දේශනා කළ පරිද්දෙන් සතිපට්ඨාන භාවනා ක්‍රම 21ක් මෙතන හඳුන්වලා තියෙනවා. එහිදී කායානුපස්සන සතිපට්ඨාන භාවනා 14යි. වේදනානුපස්සන සතිපට්ඨාන භාවනා 1යි. චිත්තානුපස්සනා සතිපට්ඨාන භාවනා එකයි. ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනා පහයි. මේ සතිපට්ඨාන හතරක් වන්නේ මක් නිසාද කියන එක අපි තේරුම් කරගන්නට ඕනේ. සතිපට්ඨාන සතරක් වන්නේ පුජ්‍යල භේදය අනුවයි. ඒ කියන්නේ කායානුපස්සනාව බොහෝ සෙයින් මේ රූපකාය පිළිබඳව සුභ සංඥාව තියන අයට ආબોධයේ පිණිසයි. දීර්ඝ සංසාරයේ සෑම දෙනාගේ సంతානවල මේ රූප ශරීරයේ රූපස්කන්ධයේ පිළිබඳව සුභ වශයෙන් බැලීමයි පුරුදු වී තිබෙන්නේ. ඒ තේන අසුභතාව හොඳින් ආબોධ කරගන්නට මේ කායානුපස්සනා සතිපට්ඨානේ ආධාර වෙනවා සත්‍රාය වෙනවා. ඒ වගේම වේදනානුපස්සනාව බොහෝ සෙයින් සුභ සත්‍රාය වන්නේ අර ආස්වාදය සැපේ කෙනී ආස්වාදය ඇති කරන අය පිණිසයි. ඒ ඇයට වේදනානුපස්සනාවෙන් නිවන් මඟ ඉවරණය වෙනවා. චිත්තානුපස්සනාව දේශනා කරන ලබන්නේ දැන් අර නিত্য සංඥාව තදින් තියෙන අයටයි. අනිත්‍ය ලක්ෂණය හොඳින් පැහැදිලි වෙන්නේ චිත්තානුපස්සනාව හේතු වෙනවා. ඒ වගේම ආත්ම සංඥාව තදින් තියෙන අයට තමයි ධම්මානුපස්සනාව දේශනා කරලා තියෙන්නේ. මේ අනුව සතිපට්ඨාන හතරක් දේශනාවේ සඳහන් වෙනවා. එයිනුත් කායානුපස්සනාවෙන් කෙරෙන්නේ මේ පංචස්කන්ධයේ අතුරෙන් රූපස්කන්ධයෙන් විපස්සනාවට බැස ගැනීමයි. වේදනානුපස්සනාවෙන් සිද්ධ වෙන්නේ පංචස්කන්ධයේ අතුරෙන් වේදනාස්කන්ධයේ විපස්සනාවට නැඟවීමයි. චිත්තානුපස්සනා සතිපට්ඨානෙන් කෙරෙන්නේ විඤ්ඤාණස්කන්ධයේ විපස්සනාවට නැඟවීමයි. ධම්මානුපස්සනාවෙන් කෙරෙන්නේ සංඥාස්කන්ධය සහ සංස්කාරස්කන්ධය විපස්සනාට නැංවීමයි. මේක නිසා මින් කරනු ලබන්නේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ සතිපට්ඨාන භාවනා වශයෙන් විපස්සනාට නම්වා මඟඵල නිවන් ආબોධ කර ගැනීමයි මේ සතිපට්ඨාන භාවනාවෙන් කෙරෙන්නේ. එයින් පළමුවෙන් කියවෙන්නේ කායානුපස්සන සතිපට්ඨාන භාවනාව. මේක සතිපට්ඨාන කියන්නේ මොක්ෂනාද කියන එකත් තේරුම් ගන්නට ඕනේ. සති කියන්නේ සෝබන චෛතසික ධර්මයක්. සෝබන සාධාරණ කේශක ධර්මයක්. සෝබන සිත් කියනවා සීළු සත්‍යයන්ගේ సంతානවල එක්කාසු පොළොත් 59ක්. ඒ 59ක් වූ සෝබන සිත්වල අනිවාර්යෙන් යෙදෙන කේශක ධර්ම තියෙනවා 19ක්. එයින් එකක් තමයි මේ සති කියන චෛතසිකය. ඒ සති චෛතසිකය චිත්ත සංකානේ ඊ타ත්ම හරියට අර දීප්තිමත් ආලෝකයක් දෙන්නා වගේ කුසල් අරමුණු පෙන්වලා දෙනවා. කුසල් අරමුණු පෙන්වා දීම තමයි සතිචෛසිකේ ස්වභාවය. ඒක නිසා මේ සතිචෛසිකයට කියනවා සති සරණතා, ධාරණතා, අපිලාපනතා, අපාමොස්සනතා, සති සතිඉන්ද්‍රියන්, සති බලන්, සති සම්බොජ්ජංගෝ, එවාගෙම සම්මා සති, මග්ගංගම්, මග්ගපරියාපන්නං මේ වගේ නම් වලින් හැඳින්වෙනවා. ඒ කියන්නේ කුසල් අරමුණු මෙනෙහි කර දීම, පෙන්වා දීම සතියේ ස්වභාවයයි. එතකොට මෙහිදී කාය පිළිබඳව නිතර නිතර සිහිපත් කිරීම කායානුපස්සනාවයි. එතන සිහිපත් කිරීම කියන්නේ තනිකර සතිය නෙමෙයි. සතියත් එක්ක අත්‍යල් බැඳගත් ප්‍රඥාව. සතියයි ප්‍රඥාවයි දෙක එකතු වුණාම ඒකට කියනවා සති සම්පජඤ්ඤය කියලා. ඒ වාගේ කය පිළිබඳව 14 ආකාරයකින් සිහිය දියුණු කිරීමද කියනවා කායානුපස්සන සතිපට්ඨානය. ඒ කායානුපස්සන සතිපට්ඨානය සහිත සතිපට්ඨාන හතරම වැඩිීමේදී ආතාපි සම්පජානෝ සතිමා කියන මේ ගුණාංග තියෙන්නට ඕනේ. ආතාපි කියන්නේ බලවත් වීර්යය, බලවත් උත්සාහය. ඒ වගේම සම්පජඤ්ඤෝ එතන ආතාපි සම්පජානෝ සම්පජානෝ කියලා කියන්නේ සම්‍යක් ප්‍රඥාව. ඒ වගේම සතිමා සතිමා කියන්නේ හොඳ පිහිටි එළඹ සිටි සිහිය. ඒ වගේම විනය අභිජ්ජා දෝමනස්සං විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ සය කය පිළිබඳව තෘෂ්ණාවයි ධම්නසයි මෝහයයි කියන මේවා යටපත් කරමින් වීරියක් සිහියත් නුවණත් පෙරට කොටගෙන මේ කය පිළිබඳව භාවනාව යෙදෙනවා. කය පිළිබඳ භාවනාව යෙදීමේ ක්‍රම 14ක් සරුවක්යන් මහසේ දේශනා කළා. එයින් පළමුවෙන් ආනාපාන සතියයි. දෙවැන්න ඉරියාපත මනසිකාර්යයයි ඉරියව් අනුව විපස්සනා වැඩිමයි. තුන්වැන්න චතු සම්පජඤ්ඤයයි. තමන්ගේ සෑම කටයුත්තක්ම සම්‍යක් ප්‍රඥාවෙන් පැවැත්වීමයි. හතරවැන්න පටික්කුල මනසිකාරයයි පිළිකුල් භාවනාවයි. පස්වැන්න ධාතු මනසිකාරයයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර ධාතුන් භාවනාවට නැංවීමයි. ඊළඟට 6 වැන්නේ සිට 14 වැන්න දක්වා නමය නව ජීවිතිකයයි. ඒ කියන්නේ මූර්ත ශාරීරයේ අවස්ථා 9ක් විපස්සනාට නැංවීමයි. මෙන්න මේ ආකාරයෙන් කායානුපස්සනාව 14කට බෙදලා තියෙනවා. තවත් දුරට ඒක විශ්ලේෂණය කිරීමේදී බෙදා දැක්වීමේදී කායානුපස්සනා සතිපට්ඨාන 18ක් වෙනවා. ඒ වෙන්නේ මෙහෙමයි. අපේ ශරීරයේහි කේශාලෝමාදී කොට්ටාස අතුරෙන් නීල වර්ණය අරමුණු කරගෙන නීල කසින වශයෙන් ධ්‍යාන උපදවා විපස්සනාවට හැරෙනවා. එවාගේම කහපාට ශරීරයේ කොට්ටාස පිට ආදී අරමුණු කරගෙන පීත කසිනේ වඩා එමගින් ධ්‍යාන උපදවා විපස්සනාවට හැරෙනවා. එවාගෙම ලේ පාට අරමුණු කරගෙන ලේ මස් ආදී ලේ පාට අරමුණු කරගෙන ලෝහිත කසින වඩා ධ්‍යාන උපදවා විපස්සනාවට හැරෙනවා. එවාගෙම දන්ත අට්ටි ආදී තැන්වල සුදු පාට අරමුණු කරගෙන ඕදාත කසින වඩා විපස්සනාවට හැරෙනවා. මේම වර්ණ කසින හතරක් මේ ශරීරය තුලින් ගනු ලැබෙනවා. ඒ හතරත් එක ගත්තාම කායානුපස්සනා සතිපට්ඨාන 18ක් වාටපත් වෙනවා. එයින් ආනාපාන සතිය වැඩිීමේ පිළිවෙල කෙටියෙන් එහෙමයි. ආනාපාන සතිය වඩන්න විවේක ස්ථානයක් හදා ගන්නවා. ආරණ්‍ය, රුක්ෂ මූල, ශූන්‍යාගාර කියලා. ආරණ්‍ය කියන්නේ මිනිස් වාසයෙන් බඹ 500ක්. බඹ කියන්නේ මෙතන සාමාන්‍යයෙන් අද කාලේ ඇතුලේ සැතැක්මක්. ගම්වාසීන්ගෙන් ඈත සැතක්මත් දුර පිහිටි වනාන්තරයක් අභ්‍යවකාශයක් වන් තැන තමයි ආරණ්‍ය. දුක්ඛමූල කියන්නේ සතුන්ගෙන් පීඩාවක් නැති ගස් සෙවණක්. ශූන්‍යාගාර කියන්නේ ජන සංචාරයෙන් තොර විවේක ස්ථානයක් විවේක සෙනසෙනාසනයක් විවේක ශාලාවක්. ඒ තැනකට වන්නේ මේ ආස්වාස ප්‍රස්වාස කියන ආනාපාන සතිය වැඩිීමේදී බොහොම නිශ්ශබ්දතාවය ඕනේ. මිනිස්යාගේ කතාවක් ඇහෙන්නේ නැති තරමට නිශ්ශබ්දතාවය ඕනේ. ඉතින් එසේ විවේකස්ථානයකට පැමිණ පළමු කොට තමන්ගේ සීලය පිරිසුදු කරගන්නවා. සීලය පිරිසුදු කරගෙන බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට හා ගුරුතුමන් වහන්සේලාට ජීවිතේ පූජා කරනවා ඊළඟට තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරලා තෙරුවන් සමා කරගන්නවා ඊළඟට මෛත්‍රී භාවනා ස්වල්ප වේලාවක් වඩනවා ඊළඟට පිළිකුල් භාවනාව ස්වල්ප වේලාවක් අසුබ වශයෙන් වඩනවා. නැවත මරණ සතිය වඩනවා. මේ කාරණා සියල්ල සම්පූර්ණ කරලා අදිෂ්ඨාන කරගන්නවා මම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ විසින් ධ්‍යාන විඥා මාර්ගඵල දක්වා පුරුදු කරගන්නා ලද සමති උපාසනා භාවනාවකටයි සතිපට්ඨාන භාවනාවකට යොමු වෙන්නේ එනිසා රත්නත්‍රාණු භාවයෙන් මගේ මේ භාවනාව සරු අප්‍රකාරයෙන් නිවරදිව මුදුන්පත් වේවා කියලා පිරිසුදු හිතින් අදිෂ්ඨාන කරගෙන උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙනවා. ඒ වගේම ඇස් දෙක නාසිකාග පේන හැටියට දෘෂ්ටිය තබාගෙන පියා ගන්නවා. අත් දෙක වම් අත මත පිට දකුණු අත අල්ලවඩ තියාගෙන මාප පැඟිලි දෙක ලංකොට තබා ගන්නවා. වට පිට බැලීමෙන් තොර වෙනවා. ඇඟිල්ලක් ඇසිපියවත් නොසොල්වා තබා ගන්නවා. එසේ තබාගෙන නිශ්ශබ්දතාවයෙන් ඉන්නකොට Tamanට දැනෙනවා උපන්දා පටන් මරණාන්තයේ දක්වා අතරක් නැර සිදුවෙන හුස්ම ගැනීම හුස්ම හෙලීම. ඒක තමයි ආන අපාන කියන්නේ. ආන හෙලට ගන්න හුස්ම අපාන කියන්නේ හෙලන හුස්ම. මේ දෙක නැවත නැවත සිහි ගන්නනවා. ඒ සිහි ගන්නන ක්‍රම තියෙන කොහොම 8ක්. පළමුවෙන් ගණන. එවාගෙම අනුබන්ධන කුසන තපන සල්ලක්කන විවට්ටන පාරිශුද්ධී තේසංච ප්‍රතිපස්සන කියලා ක්‍රම 8ක් මෙතන හඳුන්වනවා. ඒ මුලින්ම කරුණු ලබන්නේ මේක පෙර කවදාකවත් භාවනා නොකළ කෙනෙකු නම් මේ දුවන පණින හිත සංවර කර ගැනීම පිණිස හුස්ම ගැනීමේදී හුස්ම හෙලීමේදී ගණන් කිරීමක් පුරුදු කරනවා. ඒ කියන්නේ හුස්ම ගැනීමේදී ආස්වාස 1යි 1යි 1යි මෙනෙහි කරන. හුස්ම හෙලීමේදී ප්‍රස්වාස 1යි 1යි 1යි ඊළඟට ගැනීමේදී ආස්වාස 2යි 2යි 2යි හෙලීමේදී ප්‍රස්වාස 2යි 2යි මේ විදිහට හුස්ම රැල්ල ඕනෑකමින් ගන්නෙත් නැතුව ඕනෑකමින් රඳවා ගන්නෙත් නැතුව ස්වභාවයෙන් හුස්ම ගන්න හෙලෙන හැටියට පවතින සලස්සලා මේ හුස්ම රැල්ලේ මුල මැද අග ඒ කියන්නේ පටන් ගැනීම පැවැතීම නැවතීම කියන මේ අවස්ථා තුනම පේන හැටියට නාසිකා දොරටු සමීපයේ සිහිය පිටුවාගෙන දුම් සිලුවක් ඇතුල් වෙනවා පිට වෙනවා වගේ තේරුම්ගෙන හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිටුවාගෙන මෙනෙහි කරනවා එසේ මෙනෙහි කිරීමේදී ශරීරය ඇතුළට හිත ගන්නෙත් නැහැ නාසිකා දොරටුවෙන් ඈතට පිටත හිත යවන්නෙත් නැහැ මේදී අපි ස්වල්ප වේලාවක් වැඩිීමේදී ඊළඟට අනුබන්ධනා කියලා ඒ දිග හුස්ම කෙටි හුස්ම තේරුම් අරගෙන ඒ හුස්ම රැල්ලේ මුලැඳාග පේන හැටියට සතිමන්ත්‍රය මෙනෙහි කිරීමේදී එමගින් තමන්ගේ సంతානෙහි හුස්ම රැල්ල සාන්ත වෙන්න පටන් ගන්නවා සාන්ත වෙන්න වෙන්න එතින්දී අරමුණක් ලැබෙනවා පළමු කොට පරිකරම නිමිත්ත කියලා ඒ කියන්නේ සාමාන්‍ය සුදු මීදුමක් වාගේ එළියක් මූණ ඉදිරිපිට දැනෙනවා. තවත් දුරට වේලාවක් කරගෙන යාමේදී උග්ඝහ නිමිත්ත කියන ඊට වඩා දීප්තිමත් වශයෙන් ආලෝකයක් ලැබෙනවා. ඒ ආලෝකය සුදු පුළුන් ගොඩක් සුදු වලාකුළු ගොඩක් පාවෙමි පාවෙවි කියනවා වගේ දැනෙනවා. ඒවා ගැන ගණන් ගන්නෙ නෑ. ඒවා නැති කරන්න ඉන්නේ නෑ. තවත් දුරට ආනපාන සතිය මෙනෙහි කරමින් ඉන්නකොට හුස්ම රැල්ල සාන්ත වෙමි සාන්ත වෙවි ගිහිල්ලා අර සෙලවෙමින් තිබුණු සුදු පාට ආලෝක නිශ්චල වූ දීප්තිමත් වූ ප්‍රභාස්වර වූ ආලෝකයක් බවට පත් වෙනවා. ඒ වෙලාවට කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. අර උග්ඝහ නිමිත්ත අවස්ථාවේදී හිතේ සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය නිසා අත, පය, ඇඟ කිසිවක් නොදැනී යන්න පුළුවන්. ඒකට කියනවා පරිකර්ම සමාධි කියලා. ඊළඟට මේ ප්‍රතිභාග නිමිත්ත අවස්ථාව වෙනකොට නීවරණ කියන පංච නීවරණ යටපත් වෙනවා. යටපත් වීම නිසා හිත ධානාංග ශක්තිමත් වෙනවා. විතරක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන අංග පහ ශක්තිමත් වෙලා උපචාර සමාධි කියන සමාධියටපත් වෙනවා. ඒක ධානයක් නෙමෙයි, කාමාවචර සමාධියක්. ඉන් එහාට ඉතින් මේ ප්‍රතිභාග නිමිත්ත වශී කරගන්නට තියෙනවා. වශී කරගෙන පැයක් දෙකක් තුනක් නමුත් ලබා ගන්න පුළුවන් වෙලා තමයි ධ්‍යාන බවට හිතපත් වන්නේ. ඉතින් ඉන්හාට දිග විස්තර කරන්න අපි කැමති වන්නේ නැහැ මේ වෙලාවේ. ඒ ධ්‍යාන හතරක් හෝ පහක් උපදවන්න පුළුවන්. ප්‍රඥාව තියුණු කෙනෙකුට නම් ධ්‍යාන හතරකින් සම්පූර්ණ වෙනවා. ප්‍රඥාව දියුණු මන්දි නම් ධ්‍යාන වඩන්න පුළුවන් කෙනෙකුට ධ්‍යාන පහක් වාටපත් වෙන්න සිදු වෙනවා. ඊට පස්සේ තමයි විපස්සනාවට හැරෙන්නේ. මේ ආනපාන සතිය සමත පූර්වාංගම විපස්සනා මාර්ගයක්. ආනපාන සතියෙන් ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යානයෙන් නැගිටලා ඊට පස්සේ නාම රූප විපස්සනා කරන්න තියෙනවා. ඊළඟට සරුවක්යන් වහන්සේ දේශනා කරනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති ආදී පදයෙන් තමන්ගේ సంతානයේ ආස්වාස ප්‍රස්වාස අරමුණ මෙනෙහි කරලා අනුන්ගේ సంతානෙත් ආස්වාස ප්‍රස්වාස අනුමාන වශයෙන් මෙනෙහි කරනවා. ඊට පස්සේ තමන්ගේ අනුන්ගේ ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරමින් ගිහින් තමන්ගේ సంతානයේ රූප කලාප දැක ගන්න සමර්ථ වෙනවා. අනුන්ගේ సంతානවල රූප කලාප දැක ගන්න සමර්ථ වෙනවා. තමන්ගේ సంతානයේ දොරටු හයෙන්ම සිදුවෙන මේ චිත්ත පරම්පරාව අල්වා ගන්න පුළුවන් වෙනවා දැක ගන්න පුළුවන් වෙනවා. අනුන්ගේ సంతානයේ චිත්ත චෛසික පරම්පරාව දැක ගන්න පුළුවන් වෙනවා. මෙම නාම රූප පරිච්ඡේද ඥානය ඇති කරගෙන එහි හේතුඵල සම්බන්ධතාවත් අවබෝධ කරගෙන යනකොට තමයි තමන්ගේ సంతානය අර විපස්සනා ඥාන පෙළේ පෙළියට දිනු කරගන්න ලැබෙන්නේ. එහෙම ගිහිල්ලා ඉතින් නවමහා විපස්සනා ඥාන පරිපූර්ණ වෙලා හේතු සම්පත් පරිපූර්ණ වී තිබුණා නම් සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිලාභය සිද්ධ වෙනවා. ඊළඟට සඳහන් වෙන්නේ ඉරියාපත මානසිකාරය. ඒ කියන්නේ යාම, සිටීම, එවාගේම හිඳීම, නිදීම කියන ඉරියව් හතරක් තියෙනවා ස්වභාවයෙන්. කුඩා කුඩා ඉරියව්වලුත් තියෙනවා. ඒ හැම ඉරියව්වකදීම විපස්සනා කරනවා. ඒක කෙලින්ම විපස්සනා කර්මස්ථාන භාවනාවක්. එතකොට අපි හිතමු ගමනක් යන වෙලාවක් නම් ගමන යන ඉස්සෙල්ලා හිතෙනවා මේ යන්නේ හිතක් පහළ වෙනවා. මේ හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුවක් ශරීරයේ පහළ වෙනවා. එයින් මේ ශරීරයේ කාය විඤ්ඤාති කියන සැලවීම සිද්ධ වෙනවා. ඒ සැලවීමෙන් මේ ඇටසැකිල්ලකින් ගොන වූ මේ ශරීරය ඉදිරියට ගමන් කරනවා. මෙහිදී ඒ නාම රූප ධර්ම සියල්ල තත්ත්ව කබලක දමු අබ පුරන්නක් මෙන් ඒ ඒ තැනම බිඳි බිඳී යනවා අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් පෙළෙන බැවින් දුකයි. කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුබයි කියා ත්‍රිලක්ෂණයට හරවනවා. ඔය වගේම වාඩි වීම ඉරියව්ව පවත්වනකොට ඒ වගේම හිටගෙන ඉන්න ඉරියව්ව පවත්වනකොට එසේම සැතපෙන ඉරියව් පවත්වන කොටත් තවත් කුඩා කුඩා ඉරියව් පවත්වන කොටත් එකක් එකක් ගානේ ඒ වායේ අනිත්‍යතාව දුක්ඛ අනාත්මතාව අසුභතාව මෙනෙහි කරමින් විපස්සනාවට හැරෙනවා මේම ගිහිල්ලා තමයි නාම රූප පරිච්ඡේද ඥානෙ ඉඳලා විපස්සනා ඥාන වැඩි දියුණු කරගෙන අරිහත්ත්වයට දක්වාම ප්‍රතිඵල නෙලාගන්නේ. මේක ඉරියාපත මනසිකාර භාවනාව. ඊළඟට චතු සම්පජඤ්ඤය. මේ චතු සම්පජඤ්ඤය නමින් හැඳින්වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉදිරියට යාම ආපස්සටේම අතපය නැමීම දිගහැරීම ඉදිරි බැලීම හැරී බැලීම වික්ෂුවක් නම් සූරු හැඳීම පෙරවීම පාත්‍රාදී භාජන ගැනීම තැබීම සේදීන ආහාර පාන පිළිගැනීම වැළඳීම එවාගෙම කැසිකිලි වැසිකිලි ආදී ශාරීරික කෘත්‍යයන් යෙදීම එවාගෙම කුඩා කුඩා යාම ඒම ඉඳීම හිටීම නිදීම කතා කිරීම තූෂ්ණීම් භාවය ආදී මේ සියල්ලම එකක් එකක් ගානේ සතර සතර ආකාරයකින් නුවණ හසුරුවනවා ඒකට කියනවා චතු සම්පජඤ්ඤය කියලා සාර්ථක සත්‍රාය ගෝචර අසම්මූල කියලා නුවණ හතර ආකාරයකින් හසුරුවනවා. යම්කිසි ගමනක් යන ඉස්සරේ තුනවා මේ ගමන සාර්ථකද අසාර්ථකද කොහොමද සාර්ථක බව තෝරගන්නේ ඒ ගමන කුසාසිත වැඩෙන ගමනක් නම් සාර්ථකයි ඊළඟට මේ ගමනේදී කුසාසිත වැඩෙන ගමන මගේ සීලයට මගේ ජීවිතයට සුදුසුද නුසුදුසුද සත්‍රායද අසත්‍රායද සත්‍රාය වන්නේ තමන්ගේ සීලයට, තමන්ගේ ප්‍රතිපදාට, තමන්ගේ කමඨානට බාධාවක් නොවෙනවා නම් ඒ ගමන සාර්ථකයි සත්ප්‍රායයි. ඊළඟ ගෝචර බලනවා. මම මේ ගමනේදී අසවල් භාවනා කර්මස්ථානයේ ගමන් කරන්නෙමි කියලා භාවනාවක් අදිෂ්ඨාන කරගන්නවා. ඒක ගෝචර සම්පජාඤ්ඤය. අසම්මූල සම්පජාඤ්ඤය කියන්නේ මේ ගමන යන්නා වූ මම කියා කෙනෙක් නැත. මේ ගමන යාමට සිතක් පහළ වෙනවා. චිත්ත පරම්පරාවක්. එයින් චිත්ත කිරියේ වායෝ ධාතුව ශරීරේ පහළ වී කාය විඤ්ඤාතිය කියන ශරීරයේ සෙලවීම සිද්ධ වෙනවා. එමඟින් පය එසවීම, යැවීම, පාත් කිරීම, තැබීම ආදී ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ යන්නේ සත්‍යයක් නෑ. හරියට රුවල් නැවක් වායු වේගයෙන් ගමන් කිරීමක් හා සමානයි. ඊතලයක් අර දුනුගේ වේගයෙන් අහසේ ගමන් කරන්නා වගේ. එනිසා මේ සත්‍යයක් නෑ පුද්ගලයෙක් නෑ නාම රූප දෙකක මේ ගමනයි කියලා ඔය වාගේ හැම ක්‍රියාවක් ගානේ සතර සතර ආකාරයකින් මෙනෙහි කරනවා. ඒ අන්තිමට කියවේ අසම්මූල සම්පජඤ්ඤේ. මේ විදිහට සතර සතර ආකාරයකින් චතු සම්පජඤ්ඤේ භාවනා වඩ아가න යාමේදී නාම රූප පරිච්ඡේද ඥානේ පටන් විපස්සනා ඥාන දියුණු වෙන්න පටන් ගන්නවා. එමගින් අරිහත්ත්වයට දක්වාම නිවන් දොරටුව විවෘත වෙනවා. පිළිකුල් භාවනාවක් බොහෝම පැතිරිච්ච කර්මස්ථාන භාවනාවක් හතරවෙනි එක. පිළිකුල් භාවනාවෙන් කෙරෙන්නේ තේසාලෝමාදී කොටස් 32 එකක් එකක් ගානේ තියෙන වර්ණය එවාගෙම සතහන ගන්ධය එවාගෙම ආශ්‍රිත කුණප එවාගෙම පිහිට ස්ථාන කියන කරුණු පහකින් පිළිකුල් භවත හරවනවා. ඒ කරුණු පහකින් පිළිකුල් භවත හරවමින් ඒක තියෙනවා ප්‍රස්ථාර ක්‍රමයකින් දිගට දියුණු කරන පිළිවෙලක්. ඒ විදිහට පිළිකෝල් භාවනා වැඩිමින් ප්‍රථම ඥාන උපදවන්න පුළුවන්. රූපාචර ප්‍රථම ඥාන උපදවාගෙන ඉන් අනතුරුව විපස්සනාට හැරෙන්නත් පුළුවන්. මුලින් සඳහන් කළාසේ වර්ණ කසින වඩලා ධ්‍යාන හතරක් හෝ පහක් උපදවාගෙන එමගින් විපස්සනාට හැරෙන්නත් පුළුවන්. නිසා මේ භාවනාව ක්‍රම තුනකට බෙදී යනවා. ප්‍රථම ඥානීය වඩන්නේ පිළිකුල වශයෙන් එවාගේම කසින ධාන වශයෙන් වඩන්නේ වර්ණ කසින වශයෙන් එහෙම නැත්නම් ධාතු මනසිකාර වශයෙන්ද මේක වටන්න තියෙනවා. තුන් ආකාරයකින් මේ පිළිකුල් භාවනාව නැත්නම් ද්වක්ඛින්සාකාර භාවනාව ප්‍රගුණ කරන්න තියෙනවා. එසේ ඒ තුන් ආකාරයෙන් තමා කැමැති ක්‍රමයකට රූපදේශ ඇතුව මේ භාවනාව වඩා යමගෙන් විපස්සනාවට හැරෙනවා. විපස්සනාවෙන් ඉතින් අනුපිළිවෙලින් විපස්සනා ඥාන දියුණු කොටගෙන අරිහත්ත්වයට දක්වාම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වෙනවා. ඊළඟට පස්වෙනි කර්මස්ථානයේ තමයි ධාතු මනසිකාරය. අපේ මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොට්ටාස හතරක් ප්‍රධාන කොට ඇති රූප ගොඩක්. මේ පඨවි කොට්ටාස 20ක්. ආපෝ කොට්ටාස 12ක්. තේජෝ කොට්ටාස 4ක්, වායෝ කොට්ටාස 6ක් නමින් ධාතු කොට්ටාස 42ක් මේ ශරීරයේ තියෙනවා. ඒවා සම්මර්ෂණය කිරීමේ අනුපිළිවෙලක් තියෙනවා. සසම්භාර සංකේප සසම්භාර විභක්ති සලක්කන සංකේප සලක්කන විභක්ති ආදි වශයෙන් බොහෝම ලස්සන ප්‍රස්තාරයකට අනුව මේ ධාතු මනසිකාර්ය වඩන්න තියෙනවා. එසේ ධාතු මනසිකාර්ය වැඩිමින් රූපාවචර ධ්‍යාන උපදවන්න බැරි වුණත් කාමාවචර වශයෙන් උපචාර සමාධි උපදවා ඊට පස්සේ විපස්සනාවට හැරෙනවා. ඉතින් විපස්සනාවෙන් අනුපිළිවෙලින් අරිහත්ත්වයට දක්වා දියුණු වෙන්න පුළුවනි. ඊළාට නව සීවිතකේ කෙනෙකුගේ මරණයෙන් එක දවසක් දවස් දෙකක් තුනක් ගිහිලා ඉදිමුණු දිල්ලුණු එවාගේම ඕජා වැගිරෙන මේ වාගේ මෘත ශරීර වාර අවස්ථා 9ක් තියෙනවා. ඒ 9න් එකක් එකක් දුටු කලෙහි තමන්ගේ ශරීරයට සංසන්දනය කරනවා. ඒ කියන්නේ අයම්පි කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනකීතු. මේ මෘත ශරීරයේ වගේම මා මේ පරිහරණය කරන ශරීරයත් ඒවන් ධම්මෝ මෙවැනි ස්වභාවය ඇති දෙයක්. ඒවන් භාවී මෙවැනි තත්ත්වයටපත් වෙනවා. ඒතං අනතීතෝ මේ තත්ත්වය මං ඉක්මවලා නැහැ. ওই විදිහට ආදීනව දැකීම වශයෙන් තමයි මේ කියන නව සීවතිකේ වඩනු ලබන්නේ. එසේ ආදීනව වශයෙන් වැඩෙමින් එයින් චිත්ත සමාධියක් කියන්නේ උපචාර සමාධිය උපදවාගෙන විපස්සනාට හැරී මඟඵල නිවන දක්වා දියුණු වෙනවා. මේව කායානුපස්සනා සතිපට්ඨාන භාවනා 14ත් එවාගෙම වර්ණ කසන වශයෙන් වර්ණ හතරත් එක්ක සියල්ල කායානුපස්සනා සතිපට්ඨාන නමින් නිවන් දොරටු 14ක් හෝ 18ක් වුණා. ඊළාට වේදනානුපස්සනා නමින් හැඳින්වෙන්නේ චිත්ත සංකාණයේ නිරතුරු අතරක් නෑර පවර්ණා වේදනා තුනක් තියෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා. මේ වේදනාවේ අවස්ථා 9කට බෙදෙනවා. ඒ කියන්නේ ලෞකික ආමිෂ දෙයක් සඳහා සැප විඳිනවා. ආමිෂ දේවල් නිසා දුක් විඳිනවා. ඒ වගේම නිර්ආමිෂ ප්‍රතිපත්ති නිසා සැප විඳිනවා. ප්‍රතිපත්ති නිසා දුක් විඳිනවා. ඒ වගේම ඒ ආමිෂ කියන්නේ ලෞකික දෙයක් සඳහා මදහත් වේදනාද විඳිනවා. ඒ වගේම ප්‍රතිපත්ති නිසා මදහත් වේදනාද විඳිනවා. ඒ හයත් එක ගත්තාම නමයක් වෙනවා. ඒ නවාකාරයෙන් කවර හෝ වේදනාවක් Taman විසින් චිත්තසංතානයේ පහළ වෙනකොටම ඒ වේදනාව තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒක විපස්සනාවට හරවනවා. එහි ඇතිවීම නැතිවීම අනිත්‍ය ලක්ෂණය, එයින් පෙළපෙළී පවත්නා බව දුක්ඛ ලක්ෂණය, Taman කැමතිසේ නොපවත්නා බව අනාත්ම ලක්ෂණය. මේ ලක්ෂණ තුනට අනුව විපස්සනා වඩනවා. එම වඩමින් විපස්සනා ඥාන කුළු ගන්නවා අරිහත්ත්වයට දක්වාම දියුණු වෙනවා. ඊළඟ චිත්තානුපස්සනා නමින් හැඳින්වෙන්නේ එකම සිත 16 ආකාරයකට බෙදිලා. ඒ කියන්නේ සිතේ ලෝභයක්, රාගයක් ඇති වුණා නම් රාගසාගත සිත තේරුම් ගන්නවා. එයින් මිදුලා වූ සිතේ තෝරා ගන්නවා විතරාගී සිත. දේශයක් හිතේ පහළ වුණා නම් ඒ දේශසහගත සිත තෝරා ගන්නවා. දේශයෙන් මිදුණු සිත මෛත්‍රී සිත තෝරා ගන්නවා. එවාගේ මෝහයක් ඇති වුණා නම්, මෝහය යටපත් වුණා නම් ඒ අවස්ථාවත් සමාධි සිත, සමාධි නැති සිත, මහාගත සිත, මහාගත නොවූ සිත. එවාගෙම අනුත්තර සිත, සවුත්තර සිත, සංකිට්ඨ සිත, වික්කිට්ඨ සිත මේ ආදී වශයෙන් දහසේ ආකාරයකින් මේ සිතේ අවස්ථාවන් දැක ගන්න තියෙනවා. ඒ හැර තමන්ගේ චිත්ත સંතානෙහි යම්කිසි ධ්‍යානයක් සමාධියක් උපදවා ගත්තා නම් ඒකත් චිත්තානුපස්සනාවට හරවනවා. එසේම මනෝද්වාරික වශයෙන් පහළ වෙන කුසල අකුසල චිත්ත චෛසික ධර්මයන් සොයා ගන්නවා. ඒ වගේම චක්සුද්්වාරික වශයෙන් කියන්නේ ඇස නිසා හට ගන්න සිත් පෙළ, කන නිසා හට ගන්න සිත් පෙළ, නාසිකාව නිසා හට ගන්න සිත් පෙළ, දිව නිසා හට ගන්න සිත් පෙළ, කය නිසා හට ගන්න සිත් පෙළ, මනස නිසා හට ගන්න සිත් පෙළ කියන මේ සීලම දොරටු හයෙන් ඇතිවෙන චිත්ත වේතියනුව චිත්තානුපස්සන වඩන්න තියෙනවා. එසේ වැඩිීමේදී ජීවිතයකට සම්බන්ධ ප්‍රතිසන්දිසිත භවංග සිත, ආවර්ජන සිත, පංච විඥාන සිත, සම්පටිච්ඡන සිත, සම්තීන සිත, වක්තපන සිත, එවාගෙම අකුසල ජවන් සිත, කුසල ජවන් සිත, තදාරම්මන සිත, එවාගෙම චුති සිත කියන මේ සීලම චිත්තයන් ඒ චිත්තයන් පිළිබඳව ලක්ෂණය මේකයි, රසය කියන ක්‍රියාකාරීත්වය මේකයි, සිත වැටෙන්නේ මෙහෙමයි, සිත ආසන්න හේතුව මේකයි කියලා ඒ එකක් එකක් ගානේ ආબોධ කර ගනිමින් විපස්සනාවට හැරෙනවා. එසේ විපස්සනා වැඩිමින් අනුපිළිවෙලින් ගිහිල්ලා මාර්ගඵල ප්‍රතිලාභය සිද්ධ වෙනවා. ධම්මානුපස්සනා නම් මෙතන හැඳින්වෙන්නේ ක්‍රම පහක්. පළමුවෙන් කියවෙනවා ස්කන්ධ විදර්ශනාව. දෙවනුව කියවෙනවා නීවරණ විදර්ශනාව. තුන්වනුව ආයතන විදර්ශනාව. හතර වෙනුව බොජ්ජංග විදර්ශනාව. පස් වෙනුව ආර්ය සත්‍ය විදර්ශනාව. මේ කියන විපස්සනා ක්‍රම පහක් ධම්මානුපස්සනා නමින් හැඳින්වෙනවා. එයින් ස්කන්ධ විදර්ශනාව කියන්නේ මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන ස්කන්ධ පහ ඒක තේරුම් ගන්නවා. ඔක්කොම බෙද බෙදා බලමින් ඒක එක් ස්කන්ධයක් හටගත්ත හේතුව සොයා ගන්නවා. ඒක නැති වෙන හේතුව සොයා ගන්නවා. මේම ඇතිවීම නැතිවීම දකිනින් ස්කන්ධ පහ විපස්සනාවට හරවනවා. හරවමින් ගිහිල්ලා විපස්සනා ඥාන දිනු කරගෙන මාර්ගඵල දක්වාම ප්‍රතිඵල නෙලා ගන්නවා. නීවරණ විපස්සනාවෙන් හැඳින්වෙන්නේ సంతානෙ අඳුරු කරන නීවරණ පහක් තියෙනවා. කාමච්ඡන්ද කියන ආසාවන්, ව්‍යාපාද කියන द्वේෂය, තීන මිද්ද කියන්නේ සිතේ චෛසිකයන්ගේ ඇලිමැලි කරන, ඊළඟ මුද්දච්ච කුක්කුච්ච කියන්නේ හිතේ විසිරීම සහ පසුතැවිල්ල විචිකිච්ඡා කියන්නේ හිතේ සැක සාංකා බුද්ධාගේ අටතන සැක සාංකා මේවා හිතේ පහළ වෙන හැටි බලනවා නැති වෙන හැටි බලනවා යම් යම් හේතුකින් දේව හටගන්නේ ඒක දකිනවා යම් යම් මාර්ගයකින්ද මේක ප්‍රහාණය වෙන්නේ ඒකත් ආબોධ කරගෙන ඒ ඒ විපස්සනා නුවණින් මේ කියන නීවරණයන් විපස්සනාට නම් වෙනවා එසේ නැංවීමෙන් විපස්සනා ඥාන අනුපිළිවෙලින් වැඩි දියුණු කරගෙන ගිහිල්ලා තමා අධිකම ප්‍රතිලාභ කරගෙන අරිහත්ත්වයටපත් වෙනවා. ඊළඟට තියෙන්නේ ආයතන විදර්ශනාව. సంతානයේ තියෙන ආධ්‍යාත්මික ආයතන කියලා හයක්. ඇස, කන, නැය, දිව, කය, මන. මේවා ආයතන ආධ්‍යාත්මික ආයතන. බාහිර ආයතන නම් හත හයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. මේවා මේ චක්ෂුරාදී ආයතනයන්ට අරමුණු වන බැවින් ඒවා බාහිර ආයතන හැටියට හඳුන්වනවා. මේ 12 ආයතනයන් නිසා අපේ సంతානේ පහළ වෙනවා සංයෝජන 10ක්. මේ සංයෝජන 10 එකින් එකට උපදින හැටි බලමින් ඒ ආයතන 12යි ආයතන 12 නිමිත්තෙන් හටගන්න සංයෝජනයන් පහළ වෙන හැටි, ඇති හැටි, නැති හැටි, ඒවා නිරුද්ධ වෙන හැටි මාර්ග ප්‍රතිලාභයෙන් සංයෝජන ප්‍රහාණය වෙන ඇති එකක් එකක් ගානේ විපස්සනාවට හරවනවා. එසේ හැරවීමෙන් අර වගේම විපස්සනා ඥාන කුළු ගන්නවා අරිහත්ත්වයට දක්වාම ප්‍රථමයේ අවබෝධය ලබනවා. බොජ්ජංග විපස්සනා නමින් කියවෙන්නේ අපි රැස් කරන සෑම කුසල් සිතක් ගානේ බොජ්ජංග 7 වැඩෙනවා. ඒ බොජ්ජංග 7 වැඩෙන ආකාරයත් Taman හිතේ බොජ්ජංග ඇති බව නැති බව ඒ වගේම බොජ්ජංග වඩන්න ඕන කරන කරුණු තියෙනවා 56ක්. ඒවා එකින් එකට ප්‍රගුණ කර ගැනීමෙන් මේ බොජ්ජංග දියුණු කර ගන්නවා. ඒ වගේම බොජ්ජංග මාර්ගාංග ප්‍රතිලාභයෙන් පරිපූර්ණ වෙන හැටි බලනවා. ඉතින් ඔය විදිහට බොජ්ජංගයන් එකක් එකක් ගානේ බොජ්ජංග ධර්ම හතක් තියෙනවානේ. සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, ප්‍රසබ්දී, සමාධි, උපේක්ඛා. මේ බොජ්ජංග හතේ මේවට බොජ්ජංග කියන්නේ සතර මාර්ග සතර ඵල නිර්වාණ කියන බෝධිය සාක්ෂාත් කර ගැනීමට අංග වශයෙන් පිහිටවන බැවින් මේවාට කියන බොජ්ජංග කියලා. මේවා අති ශ්‍රේෂ්ඨ වූ ගුණ බැවින් සංබොජ්ජංග කියලා හඳුන්වනවා. එතකොට මේ සම්බොජ්ජංගයන් මේ විදිහට කරුණු 56ක් අනුගමනය කරමින් වඩන්න තියෙනවා. ඒවා දිනු කර ගැනීම සම්බන්ධව මානසිකාරයේ පැවැත්වීමෙන් බොජ්ජංග විපස්සනා වඩලා අනුපිළිවෙලින් විපස්සනා ඥාන කුළු ගන්නවා අරිහත්ත්වයට දක්වා අවබෝධය ලබනවා. ඊළඟට තියෙන්නේ චතුරාර්ය සත්‍ය විපස්සනාව චතුරාර්ය සත්‍ය සඳහා ඇති සතිපට්ඨාන භාවනාව මේ චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛාර්ය සත්‍ය සමුදයාර්ය සත්‍ය දෙක තමයි පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ හැටියට බෙදෙන්නේ නිරෝධාර්ය සත්‍ය නිර්වාණයයි මාර්ගාර්ය සත්‍ය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයයි එතකොට මෙහිදී නිර්වාණයයි ආර්ය අෂ්ටාංග මාර්ගයයි ලෝකෝත්තර සිත්වල ආර්ය අෂ්ටාංග මාර්ගයයි විපස්සනාට ගන්නේ නැහැ සාන්ත ප්‍රණීත වශයෙන් මෙනෙහි කරනවා දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි දෙක අර වගේම අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලට නම් වෙමින් විපස්සනා කරන්න තියෙනවා දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ ලෞකික වශයෙන් පහළ වන සිත් 81යි එහි යෙදෙන ලෝභයේ හැඩ ඡායසික ධර්ම 51යි අති විෂ රූපයයි. මේක තමයි දුක්ඛාරි සත්‍ය කියලා පරමාර්ථ වශයෙන් ගන්නෙ. සමුදයාරි සත්‍ය වශයෙන් ගන්නේ ලෝභයවත් තෘෂ්ණාව. නිරෝධාරි සත්‍ය නම් නිර්වාණ ධාතුව. මාර්ගාරි සත්‍ය නම් ලෝකෝත්තර මාර්ග සිස් හතරේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට මේදී දුක්ඛාරි සත්‍යය තමන්ගේ సంతානයේ තියෙන හැටි මනවින් දැක ගන්නවා. සමුදයාරි සත්‍ය දැක ගන්නවා. ඒවා ත්‍රිලක්ෂණ විපස්සනාවට හරවනවා. එසේ හැරවීම නිසා තමන්ගේ సంతානෙහි අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික වශයෙන් වැඩි දියුණු වෙලා ගිහින් මාර්ගඵල ප්‍රතිලාභයටදපත් වෙනවා. මේ විදිහට සරුවක්ඥන් වහන්සේ මේ ගාම්භීර වූ භාවනා කර්මස්ථාන 21ක් මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවෙදී දේශනා කොට වදාලා. ඒවා එකක් එකක් ගානේ නිවනට දොරටු වෙනවා. මෙහිදී සතිපට්ඨාන හතරක් වැඩුවත් එක සතිපට්ඨානකින් පටන් ගැනීමෙන් හතරම වැඩුවා වෙනවා. නිදසුනක් වශයෙන් කියනවා නම් කොළඹ අගනුවර වැනි නගරයකට සතර දිශාවෙන් ඒ ඒ ප්‍රදේශවල උපදින භාණ්ඩ රැගෙන ජනතාව ඇතුල් වෙනවා. ඒ සතර දිශාවෙන් කොයි දිශාවෙන් ආවත් ඇතුල් වෙන්නේ අගනුවරටයි. ඒ වාගේ තමයි සතිපට්ඨාන සතරෙන් කොතනින් පටන් ගත්තත් ඇතුල් වෙන්නේ අමා මහ නිවනටයි. එනිසා සතිපට්ඨාන සතරෙන් තම තමා කැමැති ලබා ගන්න ගුරු උපදේශ ඇතිව භාවනා කමඨං වඩලා ප්‍රතිඵල නිලා ගන්නට පුළුවනි. අර මුලින් සඳහන් කළ වගේම ගිරාපැටියක සතිපට්ඨාන භාවනාවක් එක කලක් වඩලා පසු කාලයක ලක්ජ්‍යවයකදී මහා කිස්ස නමින් පැවිදිව අරිහත්ත්වයටපත් වූ සිද්ධිය වගේ නැනවත් බෞද්ධයන් හැටියට මේ සතිපට්ඨාන භාවනා වැඩිමෙන් මෙලවත් ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා මෙලව බෝධිපාක්ෂික ධර්මයන් සම්පූර්ණ වූයේ නම් මතු භවයකදී හෝ මගඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්නට මේ උපනිශ්‍රේ වෙනවා එනිසා ගිහි පෑදී සෑම බෞද්ධයෙකු විසින්ම අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතේ පුරාම මේ සතිපට්ඨාන භාවනා යම් ප්‍රමණක් ප්‍රගුණ කරගත යුතු වෙනවා මේ ආනිසංස වශයෙන් සරුවක්ඥන් වහන්සේ දේශනා කරනවා සරුවක්ඥන් වහන්සේ දෙසූ ආකාරයෙන් සතිපට්ඨාන භාවනාව හත් අවුරුද්දක් නොකොඩවා වැඩිවේ නම් ඒ කාන්තෙන් අරිහත්ත්වයටපත් වෙනවා නොයසේනම් අනාගාමී වෙනවා. සමහර ඊතාරුදු 6කින් අවුරුදු 5කින් අවුරුදු 4කින් අවුරුදු 3කින් අවුරුදු 2කින් අවුරුදු 1කින් 7 මාසයකින් 6 මාසයකින් 5 මාසයකින් 4 මාසයකින් 3 මාසයකින් දෙමාසයකින් එක මාසයකින් අඩ මාසයකින් 7 දවසකින් මේ තරම් කෙටි කාලයකින් වුවත් නැනවත් අයට සතිපට්ඨාන භාවනා නිසිසේ වැඩුවා නම් අරිහත්ත්වයේ සිද්ධ වෙනවා නොයසේනම් අනාගාමී මාර්ගඵල ප්‍රතිලාභ වෙනවා කියලා අවසාන වශයෙන් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඒ සූත්‍ර දේශනාව අනුව එදා ඒ දේශනාවේ සවන් දීගෙන සිටියේ 30000ක් භික්ෂූන් වහන්සේලා සියලු දෙනාගේ මේත සමාධිමත් වී දේශුම් කෙලවර වෙනකොට අනුපිළිවෙලෙන් විපස්සනා ඥාන මුදුන්පත් වී සතර මඟ සතර ඵලානුක්‍රමින් ත්‍රිවිද්‍යා ෂට් අභිඥා සිව් පිළිසිඳා ඥාන සහිතව අරිහත්යෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබුණා. තවත් විශාල පිරිසක් එයින් ප්‍රතිඵල ලබා ගත්තා. එනිසා මේ දේශනාව අනුව ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශ රටවල සතිපට්ඨාන භාවනා බොහෝම ගරුත්වයෙන් අනුගමනය කරන බැවින් මේ බුද්ධ ජයන්තියේ කාලේ 2550 බුද්ධ ජයන්තියේ කාලයේහි මේ සතිපට්ඨාන භාවනාව වැඩි දියුණු කරගෙන මේ ජීවිතයේම හේතු සම්ප්‍රාප්ති වුණා නම් මාර්ගඵල අධිගමනය ලබන්නත් මෙසේනම් මතු භවයකදී හරි මේ සතිපට්ඨාන භාවනාව තුලින් මාර්ගඵල ප්‍රතිලාභ කර ගැනීමට අදිස්ථාන කරගන්නා ලෙස ගෞරවයෙන් ආරාධනා කරමින් අපේ මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව සම්බන්ධ සංක්ෂේප දේශනයේ මෙයින් સમાප්ත කරන්න අපි අවසර පතනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං චිරං රක්칸තු ත්වං සදාති සීලයක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෙතෙක් වේලා සිදුපත් කරගන්නා ලද සකල කුසලානිසංස බලයෙන් සෑම දිනාගේ චිත්තසංතාන තුළ සතිපට්ඨාන භාවනා අභිවෘද්ධිය සැලසේවා ඥාන අභිඥා විපස්සනා ඥාන පිළිවෙලින් තම තමා පැතු උතුම් බෝධියකින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමිසනසේ වදාළේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුවක් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා